ตังสารนังกัจฉามิยังที่ธรรมัง سبحان සීලය මාර්ගඵල නිවන් පිණිස පවතිවා සමන්තාචක්කවාලේසු අත්‍රාගත්සන්ති දේවතා සද්ධම්මං මුනි රාජස්ස ตุสัจเรมุขเถดังธัมมสารณกาลุอายังปดันตาธัมมสารณกาลุอายังปดันตาธัมมสารณกาลุอายังปดันตา නමෝ තස්ස භගවතු වරහතු සම්මා භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ධම්මෝ හරේ රත්නකති ධම්මචාරී ධම්මෝ සුචින්නෝ සුකමා तानि सङ्क्रोधान्ये सुखिन्ने न दुर्गतिं गच्छति ධම්මචාරී දැන් අද දවසේ වටිනා පින්කම මෙම විහාරාධිපති අතිගරු සිල්පදේ සෝමානන්දා විදාන නායකත්වීර පාදයානන් වහන්සේගේ අනුශාසකත්වයක් ඒ වාගේම ප්‍රේමවන්ත ලොකුගේ මහතා නිල්ලනේ මහතා ප්‍රධාන මේ දායක පිරිස ඉදිරිපත් වීමෙන් අද දවසේ වටිනා පින්කම සිදු කරගත්තා. ඒ ගැන විස්තරයක් මම නොකීවාට මේ පින්තුන් දන්නවා. දැන් ධර්මානි සංසවතින් යමක් වීම අවශ්‍ය නැහැ. මේ දැන් ධර්ම දේශනාවෙන් බුදු පියාණන් වහන්සේ වදාළ මේ ගාථා දේශනාව අනු යම් ධර්මයක් විස්තර කිරීම තමයි අපි කාටත් ප්‍රයෝජන. භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ වදාලා ධම්මෝ හවේ රක්ෂති ධම්මචාරී. ධම්මචාරී දස කුසල් කරන එක්කෙනා ධම්මෝ තමා කළපින රක්ෂති සතර අපාදුකට වැටෙන්න නොදී ආරක්ෂා කරගනී. ධම්මෝ සුචින්නෝ සුතමාවාති සුචින්නෝ තමාගේ හිත තුල ඇති කරගත්ත උපදවාගත්ත ධම්මෝ කින සුඛං දෙවිසප ආවහාති ඇති කර දෙයි මිනිස් සුඛං මිනිස් සප ආවහාති එළොමේ දෙන දෙයි මේ සුඛං අග්‍ර අමාමහ නිවන් සැපේ දාවාති ගෙන දෙයි. එතකොට දැන් මේ කුසල් කියලා වර්ග දෙකක් තියෙනවා. අපි මේ බුද්ධ ශාසනය ලැබුණු මොහොතේ දෙයාකාර කුසල් දිනු කරගන්න ඕනේ. මොනවාද දෙයාකාර කුසල්? විද්‍යා කුසල්, චරණ කුසල්. චරණං පාද පක්ඛං විද්‍යං තුන්ද සමං සමං. එතකොට යම් කිසි පක්ෂියෙකුට පළතුරු ගහකට යන්න පිනාතු දෙක ඕනේ, පා දෙක ඕනේ. කොට ඕනේ පළතුරු ගෙඩියේ රස විඳින්න. ඒ වාගේ විද්‍යා කුසල් කියන්නේ නිවන රස විඳීමට අවශ්‍ය නුවණ වැඩෙන කුසල් වලටයි. චරණ කුසල් කියන්නේ චර කියන්නේ යෑමට න කියන්නේ උපකාර කියන එක. එතකොට ලෞතුරා බුදු කෙනෙක් හමුවට යෑමට අවශ්‍ය කුසල් වලටයි චරණ කුසල් කියලා කියන්නේ. එතකොට මේ ධ්‍යාකාර කුසල් දැන් අපි රැස් කරගන්න ඕන. දැන් අපට ඒකාන්ත සැපත නිවනයි. නමුත් අපට නිවන සැප වශයෙන් වැටෙන්නේ නැති කාරණේ මොකද? මේ පංචස්කන්ධය අපි සැපයි කියලා ගන්නවා. පංචස්කන්ධය සැපයි කියලා ගන්න තුරු නිවන සැප වෙන්නේ නැහැ. යම් කුෂ්ඨ රෝගියෙකුට කුෂ්ඨයක් ඇතිලා තහනකොට සුළු සැපයක් දැනෙන නිසා ඒක රෝගයක් නෙවෙයි. මේක සංපදායක දෙයක් කියලා වරදවා ගත්තොත් එයා බේත් ගන්නෙ නෑ. බේතේ වටිනාකම වැටෙන්නේ රෝගයේ තියෙන දුක්ඛ තත්ත්ව වැටහුණොත්. එහෙම නැත්නම් බේත් තරම් සංීප කරගන්නේ නෑ. ඒ වාගේ මේ නාම රූප දෙක පංචස්කන්ධ සංසාරේ කියන්නේ නාම රූප දෙක දිගට පැවතීමයි. සතර දුකින් මිදුණා කියන්නේ නාම රූප දෙක නවත්තලා එයින් අත් නිදහස් වීමයි. එතකොට මේ නාම රූප දෙක දුක වශයෙන් බුද්ධ සත්‍යයේ කයක් ධර්ම බුද්ධ ශාසනයකදී අපි පුරුදු කරන්න ඕන. නාම රූප ස්කන්ධ අටලොස් ධාතු ආයතන හේතුඵල ධර්ම කියන මේවා අපි හොඳට හිතේ අවබෝධයක් හදා ගන්න ඕන. දැන් යම් කෙනෙක් නාරාණ දෙවි කියන්නේ මේවා, ගොඩන් දෙවි කියන්නේ මේවා, ජමිලි කියන්නේ මේවා කියලා හඳුනා ගත්තාම කොයි තැනකදත් නාරංගෙදී නාරංගෙදී වශයෙන් හඳුනා ගන්නවා. දොඩම් ගෙඩිය දොඩම් ගෙඩිය වශයෙන් හඳුනා ගන්නවා. ඒ වාගේ ලෝතුරා බුද්ධ ශාසනයකදී මේ දුක්ඛ සත්‍යයට කාරණාපි තේරුම් ගන්න ඕනේ. සුත්තමේ ඥානයේ වශයෙන් බණ අහලා අපි මේ නාම රූප ධර්ම ගැන දැනීම හදා ගන්න ඕනේ. ඒ දැනීම තින්කාමේ ඥානයට උපකාර වෙනවා. හිතන මතන කල්පනා කරන ඥානයට උපකාර වෙනවා. හිතන මතන ඒ කල්පනා කරන ඥානෙ භාවනාව ඥානෙ දැනගන්න උපකාර වෙනවා. භාවනා ඥානෙ දැනීම මාර්ග ඥානෙ දැනගෙන අග්‍ර අමාමහ නිවාන ධාතුව සාක්ෂාත් කරගන්න උපකාර වෙනවා. එතකොට දැන් අපි මේ දුක්ඛ සත්‍යයට ධර්ම දැනගන්න ඕනේ. දැන් එහෙමනම් මහා ධන සිතානු මේ නිවන් දකින්න පින තියෙන බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ විද්‍යා කුසල් තිබුණා. නිවන් දකින්න අවශ්‍ය කුසලයේ සම්පූර්ණ වුණා. නමුත් ලෞතර බුදු කෙනෙක් ළඟට යෑමට ශ්‍රද්ධාව නැආචරණ කුසලයේ නැති වුණා. ඒ ආත්මේ රහත් වීම වැරදිලා ගියා. ගුණක්කත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කලක් උපස්ථාන කළා. ළඟ හිටියා. නමුත් නිවන් දකින්න බැරි වුණා. කාරණේ මේ දුක්ඛ රත්නයේයි ධර්ම බුද්ධ ශාසන වලදී ඵල පුරුදු කරලා තිබුණේ නැහැ. මේ දුක්ඛ සත්‍යයට මේ නාම රූප දෙක දුකයි පංචස්කන්ධේ දුකයි කියලා අවබෝධ කරගන්න පුළුවන් කමක් උනේ නැහැ නිවන් දකින්න බැරි වුණා. ඉතින් මේ ආකාරයෙන් අපි මේ කුසල් දෙකම දැන් ඇති කරගන්න ඕනේ. නමුත් එසේනම් අජාසත් රජුරුවන්ගේ දෙකම තිබුණා. මොකද නිවන් දකින්න බැරි වුණේ කියලා ධර්මයේ දාන්න කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. පාප මිත්‍තතා කිරියා පරිහානි කියලා නිවන් බාධක ධර්ම දෙකක් තියෙනවා. පාප මිත්‍ර සේවනයයි නිවන් දකින්න අවශ්‍ය දේ නොකිරීමයි කියන එක. නිවන් දකින්න පුළුවන්කම තිබුණා. ඊට අවශ්‍ය භාවනාදී නොකළොත් එයාට බණ ඇසීම ආදී නොකළොත් නිවන් දකින්න බෑ. දේවදත්තගේ පාප මිත්‍ර ආශ්‍රයෙන් සපියා නරු ආනන්තරයේ කර්මයේ නිර්වාණය බාධා වුණා. නැත්නම් සාමාන්‍ය ඵල සූත්‍රාන්ත දේශනා අසවසන් වෙනකොටම दासज्ञायम् प्रतिमानितोवान् मार्गफलावबोधेन् अग्र अमामा हिगुवान् धातु පංචග්‍රදායක බ්‍රාහ්මණයා දම් පහක් දෙන කෙනෙක්. තමන් කෑමකටත් කොටසින් තවත් කොටසක් පවා දන් දෙන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ගෙදර නිදුලට වැඩියා. වැඩපු වෙලාවේ මේ පංචග්‍රදායක බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ප්‍රකාශ කරනවා ස්වාමීනි දැන් ඉඳුල් බතුයි කියන්නේ අපිට ඉඳුල් බතුත් හොඳයි නෝ ඉඳුල් බතුත් හොඳයි ඉතින් උන්වහන්සේ බොහොම සතුටු වෙලා දානීය පිළිගන්නලා ප්‍රශ්නයක් ඇතුවා ත්‍රාණීනි භික්ෂු කියන්නේ මොන කරුණක් නිසාද එනම් භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ දැරුවා සාත්‍ය ප්‍රබුද්ධ සාසනයේ නාම රූප ගැන බණහලා ඒ ගැන විතරා මතරා පළපුරුද්ද කියනවා ඒකෙන් මම පිළිතුරු දෙන්න දුන්නොත් නිවන් දකින්න පුළුවන් කියලා දැනවදාළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සබ්බසෝ නාම රූපස්මින් යස්ස නත්ති මමයිතං අතථාකන සෝචති සමෙ භික්ඛූති බුද්ධති බමුණ යම් කිසි කෙනෙක් මේ නාම රූප දෙක ගැන මමයි මාගේ කියලා හිතන්නේ නැත්තම් නැති වුණත් නැති වෙන නැති වෙලා යන දේ නැති වෙලා ගියා අමුත්තක් නෙවෙයි තන ධාතුවක් වෙන්නේ නැත්තම් ඒක නැත්තා භික්ෂුයයි කියලා වදාරනකොටම අනාගාමී මේ බමුණා දැමිනි දෙන්නම් අනාගාමි මාර්ග ඵලාවබෝධයෙන් අග්‍ර අමාමහ නිවාන ධාතු සාක්ෂාත් කරගන්න. යම් කිසි පින්කමක් කරනකොට මේ ඥාකාර කුසල් අපග්‍රහ කරගන්න පුළුවන් වෙනවා. ඒ කොහොමද? දස කුසල් සම්පූර්ණ වෙන හැටියට කරනකොට දස පාරමිතා පිරෙන අංගමකට කරනකොට මේ ඥාකාර කුසල් සම්පූර්ණ වෙනවා. දැන් අපි දැන් මේ වෙලාවේ පූජා මහා දානයක්. අපි සිල් සමාදන් වීමෙන් සීලමය කුසලය රැස් වුණා. භාවනා වශයෙන් සමත භාවනා විදර්ශනා භාවනා වශයෙන් අපට මේ දෙක දැන් එක පින්කමකදීම කරන්න පුළුවන් සමත භාවනා කියන්නේ හිතේ තැම්පත්කම ඇති කරගන්න භාවනා ක්‍රමයටයි එසේ නැත්නම් කෙලෙස් යටපත් කරන දුරු කරන සමාධිය හිතේ උපදවා ගන්න ක්‍රමයයි දැන් උදාහරණයක් වශයෙන් දැන් මේක කිනම් භාවනාවක්ද කම්මස්ථාන විනිමුක්තෝ ධම්මෝ නාමනාති කර්මස්ථානි දෙඟු ධර්මයක් නැත. මේක කිනම් භාවනාවක්ද? සාගානුස්සති කම්මස්ථාන භාවනාවයි. මහානාම සාක්‍ය වූ බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ ඊගේ ඉන්න කෙනෙකුට පහසුවෙන් දිනු කරන්න පුළුවන් භාවනා ක්‍රමයක් වදාරන්න හොඳයි. මහානාමේ සාගානුස්සති කම්මස්ථාන භාවනාව. තමන්ගේ පරිත්‍යාග ගුණය හෝ පරිත්‍යාග කළ දේ සම්බන්ධව නුවණින් සීකරනවා. එතකොට දැන් අපි සමත භාවනාවක් වශයෙන් අපි මේ පූජා භාණ්ඩ දෙස බලන්න ඕන. පූජා භාණ්ඩ දෙස බලලා දානයක් කියලා මෙනෙහි කරනවා. දාන පූජාවක් කියලා මෙනෙහි කරනවා. දාන වස්තුවක් කියලා මෙනෙහි කරන මේ පද තුනේ එකක් මෙනෙහි කර කර බලනවා. බලලා දෙක පියාගත්තාම මේ පූජා කරපු ඇඳ පුතු ආදී අටපිරිකර ගිරාම්පස මේ කල්පෘක්ෂාදී මේ පූජා භාණ්ඩ විකේ ඇඳිලා පේනවා නම් ඒකට කියන්නේ උද්ඝා නිමිත්ත කියලා. අර කාරණා හිතට ගත්ත වෙලාවයි. ඉතින් නැදෙනෙත් තියාගෙන ජීවිතාන්තේ දක්වා අපි ඒ ආකාරයෙන් අර හිතෙන් මතු කරගෙන මේ පූජා භාණ්ඩ කියලා කියන ආකාරය. ඒ පූජා භාණ්ඩයෙන් අරගෙන දානයක් දානයක් යාවෝ. දාන වස්තුවක් දාන වස්තුවක් යාවෝ. දාන පූජාවක් දාන පූජාවක් යාවෝ තුنين එකක් මෙහි කරනවා. ඒ මෙනෙහි කරගෙන යනකොට කාමාවචර කුසල් ගඩක් ගලන රාගේ බොහෝ කුසල් උපදිනවා. නැවත නැවත මෙනෙහි කරනකොට ඒ පමණක් නෙවෙයි ඒ ඒ කුසල ශක්තියෙන් සමාන්ගේ සංසාරයේ තියෙන ලෝභ දෝෂ ආදී කෙලෙස් තුනී වෙලා සංසිඳිලා යට යටපත් වෙලා යනවා. එතකොට ආ දානයක් දානයක් නැත්නම් දාන පූජාවක් දාන පූජාවක් දාන වස්තුවක් දාන වස්තුවක් කියන අරමුණ හිත යනවා වාගේ Tamanda පේන. ඒක විකාරකය. අරමුණේක සම්බන්ධ වෙන ගතියක් දැන ඒක විකාරය. Taman හිතේ ලොකු ප්‍රීතියක් ඇති වෙන ඒක ප්‍රීතිය. හිතේ ලොකු සැපයක් ඇති වෙනවා ඒක සැපය. ඒක මෙහි මේ දානයක් කියන අරමුණේ හෝ දාන වස්තුවක් කියන අරමුණේ හෝ දාන පූජාවක් කියන අරමුණේක තැන්පත් වෙන ඒකාග්‍රතාවය දැන් ධානාංග පහළ වුණා. උපචාර ධානය කියන්නේ ඒ අවස්ථාවට. ඒක මේ ආත්මේ නිවන් දකින්න උපකාර වෙනවා. මේ ආත්මේ නිවන් දකින්න බැරි වුණොත් සතරදී පහසෙන් නිවන් දකින්න පුළුවන් වෙන උත්තර දිතානන්ගේ පුතා. සංසාරයේ ජීවිත තුන්වෙනි ජීවිතේ සමත භාවනා වඩා